ලංකාවේ වෙච්ච ශේෂ්ඨම ජනනායකයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ එතුමා තමයි මේ රටට සාමය ගෙනාව පමණක් නෙවෙයි ආර්ථිකය තුල සියලු දර්ශකවලින් මෑත යුගයේ ඉහළම හොඳ දර්ශක පෙන්නපු රජයක් ලියුණේ එතුමා යටතේ එතුමාගේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා හැටියට මේ රටේ දුප්පත්ම පදික වේදිකාවේ ඉන්න වෙලෙන්දාගේ ඉඳලා ගමේ ඉන්න සියලුම දෙනා වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න අපිට හැකිවුණා මිතන්නේ අද එය වඩා හොඳින් කැපිපෙනවා සර්ව ආර්ථික දර්ශකවලින් මෙරට ඉදිරියට ගිහිල්ල තියෙන වෙලාවක ජනතාවගේ තීන්දුව නිසා එය තාවකාලික ඇනහිල්ලා තියෙනවා මම හිතන්නේ ඒ තත්ත්වය වෙනස් වෙලා ඉක්මනින්ම නැවත මේ රටේ සියලු ජනතාවට සෞභාග්‍යවත් යුගයක් උදා කිරීමට හැකි වෙයි කියලා අපි හිතනවා